ආනාපාන සතේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ සම්බහුලේහි අභිඤ්ඤාතේහි අභිඤ්ඤාතේහි තේරේහි ශාවකේහි සද්ධින් ආයස්මතාච සාරිපුත්තේන ආයස්මතාච මහා මොග්ගල්ලානේන ආයස්මතාච මහා කස්සපේන ආයස්මතාච මහා කච්ඡායනේන ආයස්මතාච මහා කොට්ඨිතේන ආයස්මතාච මහා කප්පිනේන ආයස්මතාච මහා චොන්දේන ආයස්මතාච අනුරුද්ධේන ආයස්මතාචරේව තේන ආයස්මතාච ආනන්දේන අඤ්ඤේහි ච අභිඤ්ඤාතේහි අභිඤ්ඤාතේහි තේරේහි ශාවකේහි සද්ධින් තේන කෝපන සමයේන තේරා භික්ඛෝ නවේ භික්ඛෝ වදන්තේ අනුශාසන්තේ අත්තේ කච්චේ තේරා බික්ඛෝ දසති බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අත්තේ කච්චේ තේරා බික්ඛෝ වේසතිම්පි බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අත්තේ කච්චේ තේරා බික්ඛෝ තින්සම්පි බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අත්තේ කච්චේ තේරා බික්ඛෝ චත්තාරේ සම්පි බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ තේච නවා බික්ඛෝ තේරේහි බික්ඛෝ හේ ඕවදීයමානා අනුශාසියමානා උලාරම් පුබ්බේනා පරං විශේෂං පජානන්තේ තේන කෝපන සමයේන භගවා තදහෝපෝසතේ පන්න රසේ පවාරණාය පුන්නාය පුන්නමාය රස්සියා භික්ඛෝ සංඝ පරිවතෝ අබ්බෝකාසේ නිසින්නෝ හෝති අතකෝ භගවා තුන්නේ බෝතන් තුන්නේ බෝතන් භික්ඛෝ සංඝං අනුවිලෝකෙත්වා භික්ඛෝ ආමන්තේසේ ආරද්ධෝස්මි භික්ඛවේ ඉමාය පටිපදාය ආරද්ධ චිත්තෝස්මි භික්ඛවේ ඉමාය පටිපදාය තස්මාතිය භික්ඛවේ බියෝ සෝමත්ථාය විරියං ආරබත අපත්තස්ස පත්තියා අනදේගතස්ස අධිගමාය අසච්චේ කතස්ස සච්චේ කිරියාය ඉදේවාහං සාවත්තියං කෝමුදෙන් චතුමාසිනෙන් ආගමෙස්සාමේතේ අස්සෝ සොංකෝ ඥානපදා වික්කෝ භගවා කිරත්තත්තේව සාවත්තියං කෝමුදින් චතුමාසිනින් ආගමෙස්සතේතේ තේච ඥානපදා වික්කෝ සාවත්තින් ඕසරන්තේ භගවන්තං දස්සනායත් ලේඛකෝ තේරා බික්ඛෝ බිහියෝ සෝමස්සාය නවේ බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අප්පේ කච්චේ තේරා බික්ඛෝ දසරි බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අප්පේ කච්චේ තේරා බික්ඛෝ වේසම්පේ බික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අප්පේ කච්චේ තේරා භික්ඛෝ තෙන් සම්පි භික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ අප්පේ කච්චේ තේරා භික්ඛෝ චත්තාරේ සම්පි භික්ඛෝ ඕවදන්තේ අනුශාසන්තේ තේච නවා භික්ඛෝ තේරේහි භික්ඛෝ හි ඕවදීයමානා අනුශාසියමානා උලාරම් පුබ්බේනා කරං විශේෂං පජානන්ති තේන කෝපන සමයේන භගවත් තදහු පෝසතේ පන්නරසේ කෝමුදියා චාතුමාසිනියා පුන්නාය පුන්නමාය රත්ත්‍යා දික්ඛෝ සංඝ පරිවතෝ අබ්බෝකාශේන සින්නෝ හෝති අතකෝ භගවා තොන්නේ භෝතං තොන්නේ භෝතං දික්ඛෝ සංඝං අනුවිලෝකෙත්වා දික්ඛෝ ආමන්තේසේ අපලාපායම් භික්ඛවේ පරිසා නිප්පලාපායම් භික්ඛවේ පරිසා සුද්ධා සාරේ පතිට්ඨිතාං තථාරූපෝ අයම් භික්ඛවේ භික්ඛු සංඝෝත් තථාරූපායම් භික්ඛවේ පරිසා යථාරූපා පරිසා ආහුනේයා පාහුනේයා දක්ඛිනේයා අංජලි කරණීයාං අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස තතාරෝපෝ අයම් බික්කවේ බික්කු සංඝෝත් තතාරෝපායම් බික්කවේ පරිසා යතාරෝපාය පරිසාය අප්පන් දෙන්නං බහුං හෝති බහුන් දෙන්නං බහුතරං තතාරෝපෝ අයම් බික්කවේ බික්කු සංඝෝත් තතාරෝපායම් බික්කවේ පරිසා යථා රූපා පරිසා දුල්ලභා දස්සනාය ලෝකස්ස තථා රූපෝ අයම් භික්ඛවේ භික්ඛු සංඝෝ තථා රූපායම් භික්ඛවේ පරිසා යථා රූපං පරිසං අලං යෝජන ගණනානේ දස්සනාය ගන්තුම් පුඨෝ සේනාපි සන්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ අරහන්තෝ කේනාශවා වසිතවන්තෝ කතකරණීයා ඕහිත බාරා අනුප්පත්ත සදත්තා පරික්කේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තා ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ පංචන්නං ඕරම් භාගියානම් සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකා තත්ත පරිනිබ්බායිනෝ අනාවත්තේ ධම්මා තස්මා ලෝකා ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානං තනොත්තා සකදාගාමිනෝ සකිදේව ඉමං ලෝකං ආගන්තුවා දුක්ඛසන්තං කරෙස්සති ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ තෙන්නං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනා ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති වික්ඛවේ බික්ඛෝ ඉමස්මින් බික්ඛු සංඝේ චතුර්ණං සතිපට්ඨානං භාවනානුയോഗමනියුත්තා විහරಂತಿ ඒව රෝපාපි බික්ඛවේ සම්ති බික්ඛෝ ඉමස්මින් බික්ඛෝ සංඝේ සම්ති බික්ඛවේ බික්ඛෝ ඉමස්මින් බික්ඛු සංඝේ චතුර්ණං සම්මාපදානානං භාවනානුയോഗමනියුත්තා විහරಂತಿ ඒව රෝපාතේ භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ චතොන්නං ඉද්දේ පාදානං භාවනානුയോഗ මනුයොත්තා විහරಂತಿ ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ පංචන්නං ඉන්ද්‍රියාණං භාවනානුയോഗ මනියොත්තා විහරන්තේ ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ පංචන්නං බලානං භාවනානුയോഗ මනියොත්තා විහරන්තේ ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සන්තේබික්කවේ බික්කෝ ඉමස්මෙන් බික්ක සංඝේ සත්තන්නං බොජ්ජංගානං භාවනානුയോഗමනුයොත්ථා විහරන්ති ඒව රෝපාති බික්කවේ සන්ති බික්කෝ ඉමස්මෙන් බික්කෝ සංඝේ සන්ති බික්කවේ බික්කෝ ඉමස්මෙන් බික්ක සංඝේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස භාවනානුയോഗමනුයොත්ථා විහරන්ති ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ මෙත්තා භාවනානුയോഗ මනියොත්තා විහරන්තේ ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ කරුණා භාවනානුയോഗ මනියොත්තා විහරන්තේ ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ මුදිතා භාවනානුയോഗ මනියොත්තා විහරಂತಿ ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ උපේක්ඛා භාවනානුയോഗ මනියොත්තා විහරಂತಿ ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ අසුභ භාවනානුയോഗ මනයොත්තා විහරಂತಿ ඒව රූපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ අනිච්ච සංඥා භාවනානුയോഗ මනයොත්තා විහරಂತಿ ඒව රෝපාපි භික්ඛවේ සම්ති භික්ඛෝ ඉමස්මින් භික්ඛෝ සංඝේ සම්ති භික්ඛවේ භික්ඛෝ ඉමස්මින් භික්ඛු සංඝේ ආනාපාන සති භාවනානුയോഗ මනියුත්ථා විහරන්ති ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලේ කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපෝරේතේ චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලේ කතා සත්‍තබොජ්ජංගේ පරිපූර්ණන්ති සත්‍තබොජ්ජංගා භාවිතා බහුලේ කතා විඤ්ඤා විමුක්තිං පරිපූර්ණන්ති කතං භාවිතා ච භික්ඛවේ ආනාපාන සතේ කතං බහුලේ කතා මහඵලා හෝති මහානිසංසා ඉද භික්ඛවේ භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සතේ සතෝ පස්ස සතේ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේති පජානාතේ දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමේති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමේති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමේති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛතේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛතේ පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති පේති පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පේති පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති සුඛපටි සංවේදේ පස්ස සෙස්සාමේති සික්ඛතේ චිත්ත සංඛාර පටි සංවේදේ අස්ස සෙස්සාමේති සික්ඛතේ චිත්ත සංඛාර පටි සංවේදේ පස්ස සෙස්සාමේති සික්ඛතේ පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සෙස්සාමේති සික්ඛතේ පස්සම් භයං චිත්ත සංඛාරං පස්ස සෙස්සාමේති සික්ඛතේ චේත්තපටි සංවේදී අස්සසිස්සාමේති සික්ඛතේ චේත්තපටි සංවේදී පස්සසිස්සාමේති සික්ඛතේ අබේප්‍රමෝදයං චෙත්තං අස්සසිස්සාමේති සික්ඛතේ අබේප්‍රමෝදයං චෙත්තං පස්සසිස්සාමේති සික්ඛතේ සමාදාං චෙත්තං අස්සසිස්සාමේති සික්ඛතේ සමාදහං චෙත්තං පස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ විමෝචයං චෙත්තං අස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ විමෝචයං චෙත්තං පස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ අනිච්ඡානුපස්සේ අස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ අනිච්ඡානුපස්සේ පස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ විරාගානුපස්සේ අස්ස සෙස්සාමේ තිසෙක්ඛතේ විරාගානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති නිරෝධානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති නිරෝධානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති පටිනිස්සග්ගානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති එවං භාවිතා කෝ භික්ඛවේ ආනාපාන සතේ එවං බහුලේ කතා මහඵලා හෝති මහානිසංසා කතං භාවිතා ච භික්ඛවේ ආනාපාන සතේ කතං බහුලේ කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේතේ පජානාතේ දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සානේති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමේති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමේති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛතේ පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛතේ කායේ කායානුපස්සේ විහෙරති තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආසාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් කායේසෝ කායඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසා තස්මාතිහ භික්ඛවේ කායේ කායානුපස්සේ තස්මින් සමයේ භික්ඛෝ විහෙරතේ ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං යස්මින් සමේ භික්ඛවේ භික්ඛෝ පීති පටිසංවේදී අස්ස සිස්සාමේතේ සෙක්ඛති පීති පටිසංවේදී පස්ස සිස්සාමේතේ සෙක්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමේතේ සෙක්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමේතේ සෙක්ඛති චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සානේති සික්ඛතේ චිත්ත සංඛාර පරිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛතේ පස්සම්භං චිත්ත සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛතේ පස්සම්භං චිත්ත සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛතේ වේදනාසෝ වේදනානුපස්සේ භික්ඛවේ තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආසාකේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසෝ වේදනඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසානං සාදුකං මනසිකාරං තස්මාතිය භික්ඛවේ වේදනාසෝ වේදනානුපස්සේ තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝ චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමේතේ සෙක්ඛති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමේතේ සෙක්ඛති අබිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමේති සික්ඛති අබිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමේති සික්ඛති සමාදහං චිත්තං අස්සසිස්සාමේති සික්ඛති සමාදහං චිත්තං පස්සසිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං අස්සසිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමේ තිසික්ඛතේ චිත්තේ චිත්තානුපස්සේ භික්ඛවේ තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආසාසේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං නාහං භික්ඛවේ මොට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමේ තස්මාතිහ භික්ඛවේ චිත්තේ චිත්තානුපස්සේ තස්මින් සමේ බික්කෝ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් යස්මින් සමේ බික්කවේ බික්කෝ අනිච්ඡානුපස්සේ අස්සසිස්සාමේති සෙක්ඛති අනිච්ඡානුපස්සේ පස්සසිස්සාමේති සෙක්ඛති විරාගානුපස්සේ අස්ස සිස්සාමේ තිසෙක්ඛතේ විරාගානුපස්සේ පස්ස සිස්සාමේ තිසෙක්ඛතේ නිරෝධානුපස්සේ අස්ස සිස්සාමේ තිසෙක්ඛතේ නිරෝධානුපස්සේ පස්ස සිස්සාමේ තිසෙක්ඛතේ පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමේ තිසෙක්ඛතේ පටිනිස්සග්ගානුපස්සේ පස්ස සිස්සාමේ තිසෙක්ඛති ධම්මේසෝ ධම්මානුපස්සේ භික්ඛවේ තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් සෝයන්තං අවිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජෝපෙක්ඛිතා හෝති තස්මාතිය භික්ඛවේ ධම්මේසෝ ධම්මානුපස්සී තස්මින් සමයේ භික්ඛෝ විහෙරති ආථාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් එවං භාවිතා කෝ භික්ඛවේ ආනාපාන සති එවං බහුලේ කතායි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති කතං භාවිතාච භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨානා කතං බහුලේ කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණේති යස්මින් සමේ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ආසාසේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං උපාට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ උපාට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති සතේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති සෝතතා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවේමං සංආපජ්ජති යස්මින් සමේ භික්ඛවේ භික්ඛෝ තථා සතෝ විහරන්තෝ ඡං ධම්මං පඤ්ඤාය පවිතිනති පවිචේති පරිවේමං සංආපජ්ජති ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති ධම්මවිචය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛෝ භාවේති ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති තස්ස තන් ධම්මං පඤ්ඤාය පවිතිනතෝ පවිචයතෝ පරිවේමංසං ආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලේනම් යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමං සංආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලේනම් විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති විරිය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛෝ භාවේති විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති ආරද්ධ විරියස්ස uppajjati පීතේ නිරාමිසා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස uppajjati පීතේ නිරාමිසා පීතේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝතේ තේති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති පේති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපෝරින් ගච්ඡති පේති මනස්ස කායෝ පස්සම්භතේ චිත්තං තේ පස්සම්භතේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පේති මනස්ස කායෝපි පස්සම්බතේ චිත්තං තේ පස්සම්බතේ පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති පස්සද්දේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති පස්සද්දේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියතේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ධ කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති සමාධේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති සමාධේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති සෝතතහ සමාහිතං චෙත්තං සාදුකං අජ්ජෝපෙක්ඛිතා හෝති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝත්තත සමාහිතං චෙත්තං සාදුකං අජ්ජෝපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති උපේක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝ වේදනාසෝ පේයාලම් චිත්තේ පේයාලම් ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති ආසාපේ සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් උපාච්චේතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ උපාට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සතේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති සතේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති සතේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති සෝ තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිතිනති පවිචේති පරිවේමං සංආපජ්ජති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝත් තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිතිනති පවිචේති පරිවීමං සංආපජ්ජතේ ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති ධම්මවිචය සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති තස්ස තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිතයතෝ පරිවේමං සංආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලේනම් යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිතයතෝ පරිවේමං සංආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලේනම් විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති විරිය සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති ආරද්ධ විරියස්ස uppajjati pīti nirāmisā යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස uppajjati pīti nirāmisāt pīti sambojjhango tasmin සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති පීති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති පීති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති පීති මනස්ස කායෝපි පස්සම්භතේ චිත්තම්පි පස්සම්භතේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පීති මනස්ස කායෝපි පස්සම්භතේ චිත්තම්පි පස්සම්භතේ පස්සද්ධේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති පස්සද්ධේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති පස්සද්දේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති පස්සද්දේ කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝතේ සමාදේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති සමාධේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජෝපෙක්ඛිතා හෝති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජෝපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති උපේක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛෝ භාවේති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති එවං භාවිතා කෝ භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨානා එවං බහුලී කතා සත්බොජ්ජංගේ පරිපූර්ණති කතං භාවිතා ච භික්ඛවේ සත්බොජ්ජංගා කතං බහුලී කතා විද්‍යා විමුක්තිං පරිපූර්ණති ඉද බික්ඛවේ බික්ඛෝ සතේ සම්බොජ්ජංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වස්සග්ග පරිණාමෙන් ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පෙය්‍යාලම් විරිය සම්බොජ්ජංගං භාවේති පෙය්‍යාලං පීති සම්බොජ්ජංගං භාවේති පෙය්‍යාලම් වස්සද්දේ සම්බොජ්ජංගං භාවේති පේයාලම් සමාදේ සම්බොජ්ජංගං භාවේති පේයාලම් උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් එවං භාවිතා කෝ භික්ඛවේ සත්බොජ්ජංගා එවං බහුලේ කතා විද්‍යා විමුක්තිං පරිපූර්ණන්තේ ඉදමවෝච භගවා අත්තමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති ආනාපාන සතේ සුත්තං අට්ඨමං